එතකොට එහෙනම් බලන්න මේ බුදුරන් වහන්සේගේ ධර්මයේ එක කොහොම දෙයක් හිතන්න යමු වෙන්න තියෙනවද? ඒ නිසා පින්වතුනි ලෝකේ මේ යන්නම් වාලේ යන්න එපා. තාක්ෂණයේ පස්සේ යන්නම් වාලේ යන්න එපා. ආර්ථිකයේ පස්සේ යන්නම් වාලේ යන්න එපා. බුදුදහමයි කියලා මේ ඇහෙන යන්නම් වාලේ පස්සේ යන්න එපා. මේ කිසිම දෙයක් එක්ක යන්නම් වාල යන්නේ නැතුව ඔබ බුද්ධිය අවදි කරන්න සත්‍යවාදී වෙන්න විචක්ෂණය කරන්න කියන්නේ මොකද්ද කියලා හොයන්න ජීවිතයේ යථාර්ථය හොයන්න ඉතින් මෙන්න මේකට අපි අපේ ජීවිතේ පුරු කරගන්නට ඕනේ සත්‍ය හොයන්නට ඕනේ කිසි කෙනෙකුට අන්දන්න දෙන්න එපා අන්දන්න පුළුවන් මෝඩයෙක් අන්දන්න පුළුවන් අන්ධයෙක් අන්ධ වෙන්නේ නැතුව මෝඩ වෙන්නේ නැතුව ජීවිතයේ සත්‍ය පෙන්වන කෙනෙකුට නැමිලා අනුගත වෙලා ඒ කියන කාරණාවෙන් විචක්ෂණශීලී භාවය ජීවිතයට හුරු කරගන්න. ඒ හුරු කරගත්තොත් මනුස්ස කියන වචනේ අර්ථය මනස උසස් මනස උසස්කම ප්‍රකට කරගන්න. තිරිසන් වගේ ඉන්න එපා. තිරිසන් කියන්නේ අර බුද්ධ තිහර ගාතවල පව අම්ම තිරිසන් වගේ කියලා. තිරිසන් වගේ කියලා කියන්නේ මේ මනසින් වැඩක් වැඩක් කරන්නේ නැහැ. දැන් තිරිසනාට කණ්ඩ හිතනම කණ්ඩ යනවා. තිරිසනාට ඇවිදින්න හිතනම ඇවිදින්න යනවා. තිරිසනාගේ ජීවිතයේ මනස විසින්ම හසුරුවන එක. අපේ ජීවිතයේ තිරිසන් වගේ නම් මනස විසින්ම අපිව හසුරුවනවා නම් මනුස්සකම ඇති ප්‍රයෝජනෙ මොකද්ද? අපිත් මනසට හිතන හිතන දේම නම් කරන්නේ. මනුස්සකම ඇති ප්‍රයෝජනෙ මොකද්ද? ඒ නිසා ලැබුවා වූ මේ මනුසත් භාවය තුලින් ඒ යථාර්ථයේ සත්‍ය හොයන්න චින්තනයක් ජීවිතයට හුරු කරගන්න. නැත්තම් හිස් ජීවිතයක් තමයි අවසන් වෙන්නේ. එතෙන්ද ඔබපත් වෙන්නට එපා.